අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් ගැන ඒ තමයි ජීවක සූත්‍රය. ඔව් මේක ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉන්න කාලෙක අර කොමාර භච්ච ජීවක වෛද්‍යවරයාට අයිති අම්බ උයනේදී දේශනා කරපු එකක්. හ්ම්. ඉතින් අපේ අරමුණ මොකක්ද මේ සාකච්ඡාවෙන්? ප්‍රධාන වශයෙන්ම අර ජීවක වෛද්‍යවරයා අහපු ප්‍රශ්නයක් තියෙනවා මස් මාංශ භික්ෂුන් වහන්සේලාක වැළඳීම සම්බන්ධව. අනේ කාරණය ගැන බුදුහම්දුරෝ දුන්නු පැහැදිලි කිරීම ගැඹුරින් බලන එක. ආ අර කතාවක් තිබුණා කියන එක නේද? භික්ෂුන් වහන්සේලා උදෙසා සත්තු මරනවා, ඒක දැන දැන වළඳනවා වගේ. හරියටම හරි. ඒ කටකතාව ගැනත් ඒ වගේම මේ මස් මාංශ වැළඳීම කියන කාරණය මෛත්‍රී භාවනාව වගේ මානසික දියුණුවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකත් අපි බලමු. හරිම හොඳයි. එදන් අපි පටංගමු ජීවකගේ පැනෙම්ම එතුමා කොහොමද මේ ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපත් කළේ? මෙහෙමයි ජීවක වෛද්‍යතුමා එකල හිටපු ඉතාමත් ප්‍රසිද්ධ දක්ෂ වෛද්‍යවරයෙක්නේ. එතුමා බුදුරජාන් වහන්සේ හමු වෙලා මෙහිම අහනවා ස්වාමිනී මට අහන්න ලැබුණා මෙහෙම කතාවක්. ඒ කියන්නේ ශ්‍රමණ ගෝතමයන් වහන්සේ උදෙසා මිනිස්සු සතුන් මරනවලු. උන්වහන්සේ ඒ බව දැන දැනත්, ඒ කියන්නේ Taman උදෙසා මරපු බව දැන දැනත් ඒ මස් වළඳනවා කියලා කතාවක් යනවා. ඉතින් මේක මේක ඇත්තක්ද නැත්නම් මේක අභූත චෝදනාවක්ද? එම නැත්නම් මේක ධර්මයට එකඟ දෙයක්ද කියලා එතුමා අහනවා. ඒක ඇත්තටම බොහොම සෘජු ප්‍රශ්නයක්. භාග්‍යවතුන් වහන්සේ මොකද කිව්වේ? පිළිගත්ත දේ කතාව කොහෙත්ම නැහැ. උන්වහන්සේ ඒ මොහොතම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ජීවක ඔය කියන කතාව සම්පූර්ණ අසත්‍ය මට ගහන භූත චෝදනාවක් කියලායි පැහැදිලිවම කියන්නේ. ආ එහෙමද. ඒතකොට නිකම්ම ප්‍රතික්ෂේප කරලා නැවතුවේ නෑ නේද? පැහැදිලි කිරීමක් කළා. ඔව්. අන්න එතන තමයි වැදගත්කම. උන්වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරනවා භික්ෂුවකට මස්මාංශ වැළඳීම නුසුදුසු කියන අකිප වෙන අවස්ථා තුනක් ගැන. අර අපි අහලා තියෙන ත්‍රිකෝටික අපරිශුද්ධ කියන කාරණේ නේද? හරියටම හරි. ඒක තමයි ත්‍රිකෝටික අපරිශුද්ධ මස්. ඒ කියන්නේ කෝටි 3කින් නැත්තම් කරුණු 3කින් අපිරිසිදු වෙච්ච මස්. ඒ කරුණු තුන මොනවද? ටිකක් විස්තර කළොත්. පළවෙනි එක තමයි දැකීම, දිඨං. ඒ කියන්නේ Tamanට දෙන්න කියලා Taman උදසාම මේ සතාව මරනවා Taman ඇස් දෙකෙන් දකිනවනම්. දෙවෙනි එක ඇසීම, සුතං. Taman උදෙසාම සතෙක් මැරුවා කියලා විශ්වාස කටයුතු කෙනෙක් කියනවා Tamanට ඇහෙනවා නම් හරි තුන්වෙනි එක සැකය පරිසංකිතං ඒ කියන්නේ මේ ලැබිලා තියෙන මස් මාව උදෙසාම මරපු සතෙකුගෙන් දෝ කියලා Tamanට සැකයක් ඇති වෙනවා නම් ආ එතකොට මේ තුනෙන් එකක් හරි තිබුණොත් එකක් තිබුණත් ඇති මේ කරුණු තුනෙන් එකකින් හරි යුක්ත නම් ඒ මස් භික්ෂුවකට වැළඳීමට අකැපයි. කියන නුසුදුසුයි. පැහැදිලි. එතකොට අකපමස් ගැන කිව්වා වගේම වැළඳීමට කැප සුදුසු මස් වර්ග ගැනත් භාග්‍යවතුන් වහන්සේ කිව්වද? අනිවාර්යයෙන්ම අර අකැප වෙන්න කියපු හේතු තුන නැත්තම් ඒ මස් වැළඳීමට කැපයි. ඒකට තමයි ත්‍රිකෝටික පරිශුද්ධ මස් කියන්නේ. ආ, ඒ කියන්නේ අර තුනේ අනිත් පැත්ත. ඔව්. ඒ කියන්නේ එක තමා උදෙසා මැරුවා කියලා නොදැකීම අදිට්ටං දෙක තමා උදෙසා මැරුවා කියලා නොඇසීම අසුතං තුන තමා උදෙසා මරපු එකක් දෝ කියලා සැකයක් ඇති නොවීම අපරිසංකිතං. ඉතින් භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනකොට දායකයෙක් දානයක් පූජා කරනවා. ඒ දානේ මස් මාංශ තියෙන්න පුළුවන්. හැබැයි ඒක තමන් උදෙසාම මරපු එකක් කියලා දැක්කෙත් නෑ, ඇහුනෙත් නෑ, සැකයක්ුත් නෑ. අන්න එහෙමනම් ඒක වැළඳුවට වරදක් නෑ කියලායි උන්වහන්සේ දේශනා කරන්නේ. හරිම පැහැදිලි. මේ නීති ටික කිව්වට පස්සේ සාකච්ඡාව තවත් රසවත් වෙනව නේද? භාග්‍යවතුන් වහන්සේ මේක භික්ෂුවෙකුගේ මානසික තත්ත්වයත් එක්ක සම්බන්ධ කරනවා. ඕ අන්න ඒක තමයි මේ සූත්‍රයේ තියෙන තවත් ගැඹුරු තැනක්. උන්වහන්සේ ඊළඟට උදාහරණයක් ගන්නවා මෛත්‍රී භාවනාව වඩන භික්ෂුවක් ගැන. මෛත්‍රී භාවනාව වඩන භික්ෂුවක්. ඔව්. ඒ භික්ෂුව සියලු දිශාවන්ට උඩ යට හරහට හැම තැනටම විපුල වූ ඒ කියන්නේ හරිම පුලුල් මහත්ගත වූ ඒ කියන්නේ උතුම් බවටපත් වුණු අප්‍රමාණ, ඒ කියන්නේ සීමා රහිත. වෛරයක් නැති අවෛරී, තරහක් නැති අව්‍යාපාද මෛත්‍රී සිතින් යුතුව වාසය කරනවා. එයාගේ හිතේ තියෙන්නෙම මෛත්‍රිය. හරි. ඒ වගේ ඉහළ මානසික තත්ත්වයක ඉන්න භික්ෂුවකට දානයක් ලැබුණාම එතන මොකද වෙන්නේ? දැන් හිතන්න ඒ වගේ මෛත්‍රී වඩන භික්ෂුවකට ගෘහපතියෙක් ඇවිල්ලා දානෙට ආරාධනා කරනවා. උන්වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන දානෙට වඩිනවා. ඔව්. එතනදී හුඟක් ප්‍රණීත රසවත් ආහාර වේලක් ලැබෙන්න පුරුවන්. හැබැයි අර මෛත්‍රී වඩන භික්ෂුව ඒ ලැබෙන දාණයට ගිජු වෙන්නේ නැහැ. ආ ඇලීමක් නැහැ. ඇලීමක් නැහැ. රස තෘෂ්ණාවට මුලා වෙන්නේ නැහැ. ආයෙත් කවදාහරි මේ වගේ හොඳ කෑමක් ලැබෙයිද කියලා හිතන්නෙත් නැහැ. එයා දකින්නේ මේ ආහාරයේ තියෙන ආදීනව. ඒ කියන්නේ ශාරීරිය පවතින විතරයි මේක ගන්න කියන සිහියෙන් නුවණින් යුතුවයි පටිසංඛා යෝනිසෝ වළඳන්නේ. අන්න එතනදී නේද භාග්‍යවතුන් වහන්සේ අර වැදගත් ප්‍රශ්නේ අහන්නේ ජීවකගෙන්. හරියටම. උන්වහන්සේ අහනවා ජීවක එතකොට ඔය විදිහට මෛත්‍රී සිතින් ඉඳලා ආහාරයට නොඇලී නුවණින් යුතුව දානේ වළඳන භික්ෂුව ඒ මොහොතේ Tamanටවත් අනුන්ටවත් එහෙම නැත්නම් මේ දෙපිරිසටමවත් යම්කිසි හිංසාවක් පීඩාවක් කරන්න හිතනවද? එහෙම චේතනාවක් ඒ ඇතුළ තියෙනවද? ජීවක මොකද කියන්නේ? ජීවක කියනවා නැහැ ස්වාමිනී. එහෙම කිසිම හිංසාකාරී චේතනාවක් ඒ භික්ෂුව තුල ඇති වෙන්න විදිහක් නැහැ කියලා. එතකොට මෙතනදී අවධාරණය වෙන්නේ අර මානසික தත්ත්වයේ චේතනාව සහ අර නොඇලීම කියන කාරණේ නේද? ආහාරයේ ස්වභාවයට වඩා. අනිවාර්යයෙන්ම චේතනාව තමයි මුල් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිගමනය කරනවා ජීවක එසේනම් මේ භික්ෂුව වළඳන්නේ දොස් නැති, නිවැරදි, අනවජ්‍ය ආහාරයක් කියලා. මේ පැහැදිලි කිරීම අහලා ජීවකගේ ප්‍රතිචාරය කොහොමද? ජීවක හරිම පැහැදීමකටපත් වෙනවා. එතුමා කියනවා ස්වාමිනී මම අහලා තියලා මහා බ්‍රහ්මයා මෛත්‍රී විහරණයෙන් යුක්තව වාසය කරනවා කියලා. හැබැයි මම මේක අද ඇස් දෙකෙන්ම දැක්කේ භාග්‍යවතුන් වහන්සේ තුලින් කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවොත් ඒ වගේ මෛත්‍රී සහගතයි කියන එක. ඒ ප්‍රශංසාවට භාග්‍යවතුන් වහන්සේ මොකද කිව්වේ? උන්වහන්සේ පිළිගන්නවා ඒක. හැබැයි පැහැදිලි කරනවා ඒකට හේතුව. ජීවක යම් කෙනෙක් තුල ව්‍යාපාදයට ඒ කියන්නේ තරහවට ද්වේෂයට හේතු වෙන රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් තියෙනවනම් එයාට ඒ තරහව එන්න පුරුවා. නමුත් තථාගතයන් වහන්සේ ඒ රාග ද්වේෂ මෝහ මුලින්ම උදරලා දාලා නැවත හට නොගන්න විදිහට නැති කරලා තියෙනවා. හරියට මුදුනින් කපපු තල් ගහක් ආය හැදෙන්නේ නැතුව වගේ. ඒ නිසා මගේ මෛත්‍රී විහරණය ස්ථිරයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. හරිම ගැඹිරු පැහැදිලි කිරීමක්. එතකොට මේ මෛත්‍රී බාධනාවට අදාළ කරපු කාරණය අනිත් බ්‍රහ්ම විහරණ වලටත් අදාළද? කරුණාව, මුදිතාව වගේ? ඔව්. උන්වහන්සේ ඒකත් කෙටියල සඳහන් කරනවා. හරියට අර මෛත්‍රී වඩන භික්ෂුව වගේම කරුණාව අනුන්ගේ දුකේදී අනුකම්පාව වඩන භික්ෂුවත් මුදිතාව අනුන්ගේ සැපේදී සතුටු වීම වඩන භික්ෂුවත් උපේක්ෂාව සැපේදී දුකේදීත් මැදහත්ව සිටීම වඩන භික්ෂුවත් ඒ විදිහටම දානේ ලැබුණම නොයලී ආදීනව දකිමින් නුවණින් යුතුව වළඳනවා නම් එයාය වළඳන්නේත් අනවජ්‍ය එකදී නිවරදී දොස්නපි ආහාරයක් කියලායි දේශනා කරන්නේ උපේක්ෂාව ගැන ජීවකව වගේම ප්‍රකාශයක් කරනවද? ඔව්. උපේක්ෂාව ගැන ජීවක කෙනෝ මම අහලා තිබ්බා මහා බ්‍රහ්මයා උපේක්ෂා විහරණයෙන් ඉන්නවා කියලා. අද ඒකත් භාග්‍යවතුන් වහන්සේ තුලින්ම දැක්කා කියලා. බුදුහම්දුරතර කලින් වගේම රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරපු නිසා ඒ උපේක්ෂාව ස්ථිරව පිහිටලා තියෙන බව පැහැදිලි කරනවා. දැන් අපි කතා කළේ භික්ෂුවකගේ පැත්තෙන් මස් වැළඳීම ගැන. හැබැයි කවුරු හරි භික්ෂුවෙක් උදෙසාම ඒ කියන්නේ පූජා කරන්නම හිතාගෙන සතෙක් මැරුවොත් ඒ මරණ කෙනාට මොකද වෙන්නේ? ආ ඒකත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒක බරපතල අකුසල කර්මයක්. උන්වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ නමක් උදෙසා හරි උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු උදෙසා හරි සතෙක් මැරෙන කෙනා කරුණු පහකින් ලොකු පවක් රැස් කරගන්නවා කියලා. කරුණු පහක් මොනවද ඒ? ගිහින් අසවල් සතාම අල්ලගෙන එන්න කියලා අන කරනකොට ඒ අන කිරීමෙම එයා පව රැස් කරගන්නවා. දෙක අර අන අනුව අහිංසක සතාව අල්ලගෙන එනකොට ඒ සතා බයෙන් තැතිගැන්මෙන් විඳින දුක සහ දුම්නස තියෙනව නේද? අන්න ඒකටත් අර අන කරපු කෙනා වග කියන්න ඕනේ. ඒක දෙවැනි අකුසලය. ඔව්. 3 ගෙනාපු සතාව පෙන්නලා හරි දැන් මේ සතාව මරන්න කියලා ආයෙත් අනගරනවා ඒක තුන්වෙනි අකුසලය හරි හතර ඒ අන අනුව සතාව මරනකොට ඒ සතා විඳින මරණීය වේදනාව දුක දුම්නස අන්න ඒකටත් අර මුලින් අන කරපු කෙනා වග කියන්න ඕනේ ඒක හතරවෙනි අකුසලය එතකොට පස්වෙනි එක පස්වෙනි එක තමයි එහෙම Taman උදසා මරපු බව දන්න මසක් ඒකල භික්ෂුවට අකයප මසක් ගිහින් තථාගතයන් වහන්සේට හරි ශ්‍රාවකයාට හරි පූජා කරනවා. එහෙම අකැප දෙයක් පූජා කිරීමෙන් ඒ භික්ෂුවටත් අනවශ්‍ය විදියට දොසක් අහන්න වෙන තත්ත්වයක් ඇති කරනවා. අන්න ඒක පස්වෙනි අකුසලය. ඉතින් මේ විදිහට පස් ආකාරයකින් මෙයා පව රැස් කරගන්නවා. ඒක නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක්. මේ සම්පූර්ණ පැහැදිලි කිරීම අහගෙන හිටපු ජීවක වෛද්‍යවරයාගේ අවසාන ප්‍රතිචාරය කොහොමද? ජීවක සම්පූර්ණයෙන්ම විස්මයකපත් වෙනවා. එතුමා කියනවා ආශ්චර්යයි ස්වාමීනි. අද්භుතයි. කොච්චර පැහැදිලිද මේ කාරණය? භික්ෂුන් වහන්සේලා වළන් දන්නේ කොයිතරම් කැපවෝ කොයිතරම් නිවැරදි වූ ආහාරයක්ද කියලා. එහෙම කියලා. එහෙම කියලා එතුමා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම අද පටන් දිවි හිමියෙන් බුදුන් දහම් සංගුණ සරණ යනවා. මාව තෙරුවන් සරණ ගිය උපාසකයෙකු හැටියට බාර ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ජීවක සූත්‍රය අවසානයේදී ජීවක උපාසකතුමෙක් බවට පත්වෙනවා. ඔව් එතුමා සම්පූර්ණයෙන්ම පැහැදිලා තෙරුවන් සරණ යනවා. එහෙනම් මේ දීර්ඝ සාකච්ඡාවෙන් අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් බුදුදහම තුල භික්ෂුන් වහන්සේලාට මස් මාංශ අනුභවය ගැන තියෙන්නේ සම්පූර්ණ තහනමක් නෙවෙයි. ඒකට යම් කොන්දෙසි තියෙනවා. ඒ තමයි අර ත්‍රිකෝටික පරිශුද්ධ වීම. හරියටම දැකීම, ඇසීම, සැකකිරීම කියන කාරණා තුනෙන් තොරනම් එක වළඳන්න පුළුවන්. වැදගත්ම දේ තමයි Taman උදෙසාම සතෙක් මරණවාවේ කියන කාරණයට කිසිම විදිහකින් අනුබල නොදීම සහ ඒ ගැන දැනුවත් නොවීම. ඒ වගේම ලැබෙන දේ මොකක් වුණත් ඒකට නොඇලී, ගිජු නොවි, මෛත්‍රී, කරුණා වගේ බ්‍රහ්ම විහරණ වඩමින් නුවණින් යුතුව පරිභෝජනය කිරීමේ වැදගත්කමකුත් මේකෙන් ඉස්මතු වෙනව නේද? අනිවාර්යයෙන් මේ මානසික తත්වය හරිම වැරගත්. චේතනාව සහ නොයලීම. ඉතින් අවසාන වශයෙන් අපේ සවන් දෙන අයටත් හිතන්න යමක් ඉතුරු කරනවා නම් මෙහෙම හිතන්න පුළුවන් Taman වෙනුවෙන්ම සිද්ධ වෙන හිංසාවකට ඒක දනදනත් සෘජෝමදායක නොවීම සහ යමක් පරිභෝජනය කරනකොට ඒක ආහාරයක් වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් සිහියෙන් යුතුව අවශ්‍යතාවය තේරුම් අරගෙන නොඇලී ඒක කිරීම කියන මේ මූලධර්මය. ඔව්. මේක අපේ කෑම පිඟානෙන් එහාට ගිහිල්ලා අද කාලේ අපේ ජීවිතේ තවත් කොයිතරම් තීරණ වලට තෝරා ගැනීම වලට අදාළ කරගන්න පුළුවන්ද? අපි පරිභෝජනය කරන භාණ්ඩ, අපි ගන්න තොරතුරු, අපි පවත්වන සම්බන්ධතා. මේ හැම දෙයකදීම මේ වගේ සිහියක්, මේ වගේ නොඇලීමක්, අනුන්ට හිංසාවක් නොවීමේ චේතනාවක් පවත්වා ගන්න උත්සාහ කරන එක කොයිතරම් වටිනවද කියලා හිතලා බලන්න පුළුවන්. හරිම වටිනා අදහසක්. එසේනම් ජීවක සූත්‍රයේ ඇසරින් අපි කරපු මේ ගැඹුරු විමසුම අදට මෙතනින් අවසන් කරනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.